සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් උතුම් නිවන අවබෝධ කර ගැනීම පිණිස අප තුළ තියුණු කැමැත්තක් නිතර වැඩෙන ජීවුණු කැමැත්තක් තිබිය යුතුයි. නිවන උතුම් දෙයක්. තව දෙයකට කිසි ලෙසකින් සම නොවන තව දෙයකට කිසි ලෙසකින් ආසන්නේවත් සම නොවන ලෝකේ යම් දෙයක් තිබේද ඒ සියලු දේට වඩා අග්‍ර වූ උත්තම දේ තමයි නිවන. එහෙනම් ඒ ශ්‍රේෂ්ඨ වූ අග්‍ර වූ යමක් ඉපදිනවා නම් කුමක් මුල් කරගෙනද? ශ්‍රේෂ්ඨ වූ අග්‍ර වූ දෙයකට පැහැදීමෙන්මයි උපදින්නේ. කාමයන්ට පහදින කෙනාට ඉපදින්නේ මොනවද? කාමයන්. නේද? නිවනට පහදින කෙනාට නිවන් මඟ ඉපදිනවා නිවන් මඟ වැඩිමින් නිවන පිරෙනවා. නමුත් ඔහු නිවන් මඟ සම්පූර්ණ කරන තෙක් කාම ලෝකයේ අසුරු කරගෙනමින් වාසය කරන්න සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න පුළුවන් නේද? අනාගාමි ඌ කෙනා වුණත් කලෝරිය කරන තෙක් කාම ලෝකේ ඉන්න වෙනවනේ. නේද? මිනිසෙක් වේවා දෙවියෙක් වේවා අනාගාමී වුණා කියලා හිතන්න. ඒ අනාගාමී මිනිසයාටත් කලෝරිය කරනකම් මිනිස් ලෝකෙන් චුත වෙනකම් කාම ලෝකේ ඉන්න වෙනවා. අනාගාමි දෙවි කෙනෙක් හිටියොත් එයාට කොහෙද ඉන්න වෙන්නේ? එහෙන් චුත වෙනකන් එහෙ ලෝකෙ ඉන්න වෙනවා. ඒ කාම ලෝකෙ ඉන්න වෙනවා. නමුත් ඔහුගේ අගය කිරීම කොහෙද? ඔහුගේ අගය කිරීම කාම ලෝකේ අගය කිරීමක් ඔහුට නැහැ. කාමයන් හීන දේ විදිහට ඔහු ගරහමින් ඉන්නේ. එහෙනම් තේරුම් ගන්න කාමයන් අගය කරමින් නිවන් මඟට පැමිණීමක් නැත. කාමයන් අගය කරමින් නිවන් මඟට පැමිණීමක් නැත. ඇයි කාමයන් දුකට අයිති දෙයක්. දුක අගය කරමින් දුකෙන් නිදහස් වීමේ මඟට පැමිණීමක් නැත. දුක වර්ණනා කරමින් දුකින් නිදහස් වීමක් ලබන්නේ නැත. දුක අගය කරමින් දුකින් නිදහස් වීමක් නොලබනවා නම් දුකින් නිදහස් වීමේ මඟට පැමිණීමක් නැත. දුකින් නිදහස් වීමක් ලබන්න නම් දුක උපද්දවන්නා වූ කාමයන්ගෙන් තොර වූ හීන දෙයින් තොර වූ ශ්‍රේෂ්ඨත්වයකට පැහැදිය යුතුයමය. ඒ නිසා අපි කාම ලෝකයේ සිටියවත් ශ්‍රේෂ්ඨ දෙයට පහදුනොත් කාමයන් කෙරෙහි හිත පහදින්නේ නැහැ. අන් එයාට මෙලොව සිටියේදීම අග්‍රදේයට පහදී සිටින නිසා අග්‍රදේ උපදවා දෙන අග්‍ර වූ නිවන් මාගෙහි ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අග්‍ර වූ නිවන් මාගේ ගමන් කරද්දී ඔහුට කාලේ නැතය, වේලාව නැතය, වැඩ බහුලය, විවේකේ නැතය කියන අදහස ඔහුට ඉපදින්නේ නැතය. මක්නිසාද ඔහු අග්‍රදයට පැහැදී සිටින නිසා ඔහු අග්‍ර වූ ඵල විපාක ලබා දෙන නිවන් මාගේ සිටින නිසා. එහෙනම් ඔබට දැන් වෙලාව නැතය කාලය ඉපදිලා නැත අනාගතේ මට කාලේ ඉපදේ මේ ආදී වශයෙන් මේ නිවන් මාකට පැමිණීමට නිවන් මාග වැඩිම පිණිස ඉඩ කඩක් නැත කියන අදහසක් එනවා නම් ඔහුගේ සිත පැහැදිලි තියෙන්නේ කොහෙටද? හිත නිකම්ම කොහෙවත් නොරැඳී තියන්නේ නැහැ නේද? ඈ? සිත නිවන් මාගේ එක්ක තියෙන්න ඕන. එහෙම නැත්නම් නිවන් මාකට බැහැර තැනක තියෙන්න ඕන. නේද? නිවන් මාකට බැහැර තැන කොහෙද? නිවන් මාග නම් ශ්‍රේෂ්ඨ තැන. නිවන් මාකට බැහැර නම් හීන තැනක. එහෙනම් හීන තැනක සිටියේදී නිවන් මාගේ කෙරෙහි පැහැදීමෙන් කතා කිරීමක් සිටීමක් නැහැ. එතකොට තමයි කාලේ නැත වේලාව නැත අවකාශයක් නැත කියන අදහස් සිතේ එනවා. සිතේ එන දේ තමයි වචන බවට පත් වෙන්නේ. වචන සිතකින් තොර වෙන්නේ නැහැ නේද? සිතවිල්ලකින් තොරව විතර්කයකින් තොරව වචන එනවාද? නැහැ. එහෙනම් තේරුම් ගන්න ඒ සිතවිලි විතර්ක කුමක් මුල් කර දෙන්නේ? තමා යම් අදහසක පිහිටා සිටිනවා නම් ඒ අදහස මුල් කරන් තමයි යාගේ අදහස් ඉපදි ඉපදි එන්නේ. එහෙනම් ඔහුගේ පැහැදීම අග්‍රදේට නම් අග්‍ර වූ දේ කෙරෙහි පැහැදුණු එහි පිහිටා සිටීම පිළිබඳ වූ අදහස් ඉපදෙනවා. අග්‍රදේට පැහැදිලා නැත්නම් හීන දෙයට නම් පැහැදිලා තින්නේ අග්‍රදේ කරා යෑමට ඔහුගේ සිත මන්දෝත්සාහී වෙනවා. අග්‍රදේට පැහැදුනේ නැති කෙනා හීන දෙයට පැහැදුණු කෙනා අග්‍රදේ කරා යෑම කෙරෙහි මන්දෝත්සාහී වෙනවා. සෙල්ලක්කාරකම කෙරෙහි සතුටු වෙන ළමයි පාඩම් කිරීම පිණිස නැත්නම් විභාගෙන් සමර්ථ වීමේ මාර්ගය කෙරෙහි මන්දෝත්සාහී වෙනවා. සෙල්ලක්කාරක වන විනෝදයට යටවුණු ඒ මානසිකත්වයට ගොදුරු වෙච්ච ළමයි විභාගයේ සමර්ථ වීමේ කියන ඒ වටිනා දෙයට මඟ පෙන්නන පාඩම් කරන එකට මන්දෝත්සාහී වෙනව නේද? එයාට කාල වේලාව මන්දිනේ කාල වේලාව නැහැ. වැඩ වැඩි අසනීප ඔක්කොම එයාට ඉපදෙනව නේද? ඒ වැඩ වැඩිකම කාලේ නැතිකම gedara වැඩ සල්ලි නැතිකම දුප්පත්කම ආදි සීළු හේතුවේ පැන නගින්නේයි එයාගේ අර මාර්ගයට පැමිණෙන තියෙන උත්සාහයේ බිඳීම පිණිස ඒ ව්‍යාජ සිතුවිලි වංක සිතුවිලි අග්‍රදයට පැහැදුණු කෙනා තුළ ඒ වංක සිතුවිලි නෑ ඍජු සිතුවිලි ඍජු අදහස් උජුපටිපන්න කියන්නේ ඥානයකට අග්‍රදයට පැහැදුණු කෙනා ළඟ උජුපටිපන්න ඍජු ප්‍රතිපදාවෙන් යුක්තයි කියන්නේ ඒකට. ඉතින් අන්නේ විදිහට අපි ධර්මයේ අහලා බුදුරජාණන් වහන්සේ පෙන්වූ අග්‍රදේ කෙරෙහි පැහැදුනා නම් අපට කාල වේලාව නින්දේ හැරුණු විට අන්සියලු කාලය අපට තියෙනවා. නින්ද හැරුණු විට අන්සියලු වේලාව මේ අග්‍ර වූ ඉලක්කය කරා යෑමට අපට තියෙනවා. තියෙන ප්‍රශ්නේ අපි ඒක පිළිගන්න කැමති නැහැ. ඇයි ඒ? අපේ පැහැදීම කොහෙද තියෙන්නේ? ඒකයි ප්‍රශ්නේ. අපේ පැහැදීම අග්‍ර වූ තැන නම් නින්දේ හැරුණු විට අන් සීළු වේලාව අග්‍රදේට යෑම පිණිස අවකාශය තියෙනවා ධර්මයේ තුල. ඔබට පුදුම හිතේ මේක ඇත්තද කියලා. මේක ඇත්ත. එහෙනම් අපි බලමු අද භාගතුන් වහන්සේ අන්න ඒ විදිහට කියා දුන් දේශනාවක් අපි කලින් දන්නවා. නමුත් අපි ඒක යලි ඉගෙන ගත යුතුයි. මේ දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකාය දෙක පොත් වහන්සේගේ චරවග්ගෝ චර වර්ගය කියන සූත්‍ර කාණ්ඩය තුල තියෙන චරන්ත සූත්‍රය අපි කලින් කියලා දීලා තියෙනවා. ඔබල කියවලා ඇති ගොඩාක් වතාවක්. නමුත් අපි නැවත වතාවක් මේ දේශනාව කතා කරමු. මේ දේශනාව භාගතුන් වහන්සේ සවැත් නුවරදී වදාළ දේශනාවක්. මෙහි මේ විදිහට කියා දෙනවා. චරතෝ චේපි භික්ඛවේ භික්ඛුනෝ uppajjati කාම විතක්කෝ වා ව්‍යාපාද විතක්කෝ වා විහිංසා විතක්කෝ වා මහණෙනි ඇවිදිමින් සිටින භික්ෂුවකට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදිනවා තංච බික්ඛු අදිවාසේති. ඒ භික්ෂුව ඒ විතර්කය ඉවසනවා. නපජහති. ඉවත් කරන්නේ නැහැ. න විනෝදේති. දුරු කරන්නෙත් නැහැ. න ව්‍යන්ති කරෝති. බහැර කළා ඒක නැති කළා දාන්නේ නැහැ. ඒක ඒ විතර්කය නැති කළා දාන්නේ නැහැ. න අනභාවං ගමේටි. ඒ විතර්කය සම්පූර්ණයෙන්ම අභාවයටපත් කරන්නෙත් නැහැ. චරම්පි භික්ඛවේ භික්ඛු ඒවම් බොහෝතෝ අනාතාපි අනෝත්තාපි සතතං සමිතං කුසීතෝ හීන විරියෝති වොච්චති ඒ විතර්කය ඉවසන ඉවත් කරන්නේ නැති දුරු කරන්නේ නැති අභාවයටපත් කරන්නේ නැති සම්පූර්ණයෙන්ම එක නැති කරලා දාන්න නැති භික්ෂුවක් ඉන්නවනේ අන්නේ භික්ෂුව කෙලස් දුරු කරන වීරයක් නැති පවට බයක් නැති නිරන්තරයෙන් අලස භාවයෙන් යුක්ත හීන වීරින් නිරන්තරයෙන් අලස කුසීත භාවයෙන් යුක්ත හීන වීරිය ඇති කෙනා කියලා යාට කියන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා තිතස්ස චේපි භික්ඛවේ භික්ඛුනෝ uppacchati කාම විතක්කෝ වා ව්‍යාපාද විතක්කෝ වා විහිංසා විතක්කෝ වා මහණෙනි හිටගෙන ඉන්න භික්ෂුවකටද කාම විතරකයක් හරි ව්‍යාපාද විතරකයක් හරි විහිංසාව විතරකයක් හරි උපදිනවා. තංච බික්ඛු අදිවාසීති. ඒ භික්ෂුවේ විතරකයේ ඉවසනවා. නප්පජහති ඉවත් කරන්නේ නැහැ. න විනෝදේති දුරු කරන්නේත් නැහැ. න ව්‍යන්ති කරෝති නැත්තර නැති කළ දාන්නේ නැහැ. න අනභාවං ගමේති. සම්පූර්ණයෙන්ම අභාවයට පත් කරන්නේ නැහැ. ditho chepi bhikkhavi bhikkhu එවම් භූතෝ සිටගෙන සිටින්නා වූ ඒ භික්ෂුව අනාතාපි කෙලස් දුරු කරන වීරිය නැති අනෝතාපි පවට බයක් නැති සතතං සමිතං කුසිතෝ නිතරම නිරන්තරයෙන් කුසීත භාවයෙන් යුක්ත හීන වීරියෝති උච්චති. හීන වීරියෙන් යුක්ත කෙනා කියලා යාට කියන්නේ. නිසින්නස්ස චේපි භික්ඛවේ භික්ඛුනෝ uppacchati කාම විතක්කෝවා ව්‍යාපාද විතක්කෝවා විහිංසා විතක්කෝවා. ඒ කියන්නේ වාඩි වෙලා ඉන්න භික්ෂුවකට උනත් කාම විතරකයක් එහෙම නැත්නම් ව්‍යාපාද විතරකයක් විහිංසා විතරකයක් උපදිනවා. දංච පික්ඛු අදිවාසීති. ඒ භික්ෂුව ඒක ඉවසනවා. නපජහති. ඒක ඉවත් කරගන්නේ නැහැ. න විනෝදේති දුරු කරගන්නේ නැහැ. න ව්‍යන්තිකාරෝති ඒක අභාවයටපත් කරන්නේ නැහැ. ඒක නැති කළා දාන්නේ නැහැ. න අනභවං ගමේති. ඒක සම්පූර්ණයෙන් අභාවයටපත් කරන්නේ නැහැ. නිසින්නෝ පිබික්ඛවේ බික්ඛු එවම් භූතෝ ඒ වාඩි වී සිටින එබඳු භික්ෂුවක් අනාථාපි කෙලස් තවන වීරියෙන් තොරයි. අනුත්ථාපි පවට ලැජ්ජාව නැහැ. නැති සතතං සමිතං කුසීතෝ නිරන්තර කුසීත බවෙන් යුක්ත හීන වීරියෝති උච්චති හීන වීරියෙන් යුක්ත කෙනා කියලායි එයාට හඳුන්වන්නේ ඒ විදිහට එයා සලකන්නේ. හීන වීරයක් තියෙන කෙනෙක් කියලා යා සලකන්නේ. සයානස්ස චේපි භික්ඛවේ භික්ඛුනෝ ජාගරස්ස uppajjati කාම විතක්කෝවා ව්‍යාපද විතක්කෝවා විහිංසා විතක්කෝවා මහණෙනි හාන්සි වෙලා නොනිදා සිටින භික්ෂුවකට වුණත් කාම විතරකයක් හරි ව්‍යාපද විතරකයක් හරි විහිංසාවේ තරකයක් හරි උපදිනවා. තංච බික්ඛු අදිවාසීති ඒ භික්ෂුව ඒ විතරකේ ඉවසනවා. න පජහති ඉවත් කරන්නේ නැහැ. න විනෝදේති ඒක දුරු කරන්නේ නැහැ. නොව්‍යන්ති කරෝති ඒක භාවයටපත් කරන්නේ නෑ විනාශ කළ දාන්නේ නෑ විතර්කය න අනභාවං ගමේති ඒක සම්පූර්ණයෙන් අභාවයටපත් කරන්නේ නෑ සයානෝපි භික්ඛවේ භික්ඛු ජාගරෝ ඒවම් භූතෝ ඒ නොනිදා හාන්සි වෙලා සිටින භික්ෂුව අනාථාපි කෙලස්තාණු වීරිය නැති අනුත්තාපි පවට බයක් නැති සතතං සමිතං කුසීතෝ නිරන්තර කුසීත භවෙන් යුක්ත හීන වීරියෝති උච්චති හීන වීරියෙන් යුක්ත කෙනා කියලයි හඳුන්වන්නේ. එතකොට බලන්න කොහොමද භාගතුන් වහන්සේ කියලා දෙන්නේ? ඇවිදිමින් ඉන්න භික්ෂුවකට උනත් හිටගෙන ඉන්න භික්ෂුවකට උනත් ඉඳගෙන ඉන්න භික්ෂුවකට උනත් හාන්සි වෙලා ඔව් හාන්සි වෙලා නොනිදා ඉන්න භික්ෂුවකට උනත් කාම විතරකක් ඉපදෙන්න පුළුවන් ව්‍යාපාද විතරකක් ඉපදෙන්න පුළුවන් විහිංසාව විතරකක් ඉපදෙන්න පුළුවන් ඉතින් ඒ ඇවිදිමින් ඉන්න භික්ෂුව වේවා හිටගෙන ඉන්න භික්ෂුව වේවා ඉඳගෙන ඉන්න භික්ෂුව වේවා කාන්සි වෙලා නොනිදා ඉන්න භික්ෂුවකට වේවා ඒ වගේ කාම විතරකයක් ව්‍යාපාද විතරකයක් විහිංසාව විතරකයක් ඉපදිනකොට ඒ භික්ෂුව ඒක ඉවසනවා නම් ඉවසනවා කියලා කියන්නේ මොකද්ද ඈ ඉවසනවා කියන්නේ අකමැත්තක් නැතුව ඉන්නවා ඒකට අකමැත්තක් දක්වන්නේ විරෝධයක් දක්වන්නේ ඒකට ඉවසනවා කියලා කියන්නේ. කාම විතරකයක් හෝ ව්‍යාපාද විතරකයක් හෝ විහිංසාව විතරකයක් හෝ ආපුහම ඒ අකමැත්තක් දක්වන්නේ නැහැ. ඒ ගැන අහිතක් ඇති කරගන්නේ නැහැ. ඒ කැමැත්තෙන් ඉන්නවා ඒ ගැන. ඊවසනවා. කියන්නේ ඒකට. එතකොට මේ භික්ෂුව ඒ අකුසල විතරකයක් ආපුවාම ඉවසනවා. ඊළඟට න පජහති. ඒක ඉවත් කරන්නේ නැහැ. සිතේ තියෙන්න අරිනවා. ඉවත් කරන්නේ නැහැ සිතේ තියෙන්න අරිනවා. න විනෝදේති. සිතේ දුරු කරන්නේ නැහැ. න ව්‍යන්ති කරෝති. ඒක නැති කළා දාන්නේ නැහැ. න අනභවං ගමේති. ඒක සම්පූර්ණයෙන්ම අභාවයටපත් කරන්නේ නැහැ. එතන බලන්න ඒ වගේ අකුසල විතරකයේ ඉවසන ඒක ඉවත් කරන්නේ නැති දුරු කරන්නේ නැති අභාවයටපත් කරවන්නේ නැති එතන ඒ විතරකේ නැති කළ දාන්නේ නැති ඒ විතරකය සම්පූර්ණයෙන් අභාවයටපත් කරන්නේ නැති භික්ෂුව කොයි වගේ කෙනෙක් කියලාද හඳුන්වන්නේ එයා කෙලස් තවන එහෙම නැත්නම් කෙලස් දුරු කරන වීරියක් නැති, පවට බයක් නැති, නිතරම කුසීත භාවයෙන් යුක්ත, හීන වීරින් යුක්ත කෙනා කියලයි හඳුන්වන්නේ. දැන් මේ භික්ෂූන් වහන්සේලා ගැන කියන්නේ මේකම උපාසක පාසිකවන්ටත් අයිතියි. උපාසක පාසිකවන්ටත් මේ ධර්මයේ මෙලෙසම අයිති. භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක කෙනෙක් වේවා උපාසිකාවක් වේවා සතර ඉරියව්වෙනේ වාසය කරන්නේ. ඇවිදිමින් සිටින උපාසක කෙනෙක් ගැන කල්පනා කළොත්, ඇවිදිමින් සිටින උපාසිකාවක් ගැන කල්පනා කළොත්, ඇවිදිමින් සිටින උපාසක කෙනෙකුට උපාසිකාවකට කාම විතරකයක්, ව්‍යාපාද විතරකයක්, විහිංසාව විතරකයක් ඉපදෙනවා. ඒතර යා ඒක ඒ විතරකය ඉවසනවා නම්, ඒ කියන්නේ ගෙන අමනාපයක්, අහිතක්, අකමැත්තක් ඇති කරගන්නේ නැහැ. ඉවත් කරන්නෙත් නැහැ සිටින්. දුරු කරන්නෙත් නැහැ. ඒක නැති කළා දාන්න උත්සාහ කරන්නේ නැහැ. සම්පූර්ණයෙන් ඒ විතර්කේ අයින් කරන්නේ නැහැ. ඒතර ඒ එබඳු උපාසක උපාසිකාවක් කොයි වගේද? ආන් එයා කෙලස් තවන වීරියෙන් තොර පවට බයක් නැති නිතරම කුසීත භාවයෙන් යුක්ත හීන වීරියෙන් යුතු කෙනා බවට පත් වෙනවද නැද්ද? අන්නේ බවට පත් වෙනවා. ඒතර එබඳු ජීවිතයක් නම් ගත කරන්නේ ඔහු නිවන් මඟට පැමිණි කෙනෙක්ද නිවන් මඟට දුරින් සිටින කෙනෙක්ද ඈ දුරින් සිටින කෙනෙක්. ඒතර ඔහුගේ සිතේ කාම විතර්කයක් එනකොට ඒ කාම විතර්කය ඉවසනවා නම් කෙනෙකුට අකමැත්තක් නැහැ. නේද? අපි ගේ යස්සට හොරෙක් කෙනකොට අපි ඒ හොරා කැමැත්තෙන් තියන් ඉන්නවා. ඉවසනවා කියන්නේ ඒකදනේ. අපි දන්නව මොහොරා. ඉන්න අරිනවා. ඒ වගේ එකක් නේද? එම්ත සර්පෙක් ආව කියන්නකෝ. සර්පෙක් ආව. ගේ ඇසර සර්පෙක් ආව. එතන අපි සර්පයා ඉන්න අරිනවා ඒ. එතන මොකද වෙන්නේ? ඒ අනතුරු බැහැර කරන තැනට පැමිණි කෙනෙක්ද නෑ නේද? ආන් ඒ වගේ සිතට අකුසල විතරකයක් ආපුවාම එයා ඒ විතරක තීන්ට අරිනවා, ඊවසනවා. තීන්ට අරින කෙනා ඒක දුරු කරන්නේ නැහැ, ඉවත් කරන්නේ නේද? ඉවත් කරන්නේ නැහැ, දුරු කරන්නේ නැහැ. ඒකට හානියක් පමුණවන්නේ නැහැ. සම්පූර්ණයෙන් නැති කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කාම විතර්කයක් ගැන අපි කල්පනා කළොත්, ඒ කාම විතර්කයේ ඉවසනවා නම් දුරු කරන්නේ නැත්නම් ඉවත් කරන්නේ නැත්නම් ඒක අභාවයටපත් කරන්නේ නැත්නම් යලි හට නොගන්නා ස්වභාවයටපත් කරන්නේ නැත්නම් ඒ ඇයි එහෙම නොකරන්නේ ඇයි? ඈ? ඒ කාම විතරකයට කැමති නිසා. ඒ කාම විතරකයට කැමති එයා. ඉවසන්නේ කැමති නිසා නේද? පැහැදිලි නේද මම කියන දේ? ඔව්. ඒතර ඒ කාම විතරකේ හිතේ පවතින ඉඩ දෙන්නේ ඇයි? ඒ විතරකේ බැඳිලා තියෙන මොනවත් එකද? කාමයන් එක්ක. කාමයෙන් එක්ක බැඳිලා නිසා ඒ විතරකයට කාම විතරක කියන්නේ. කාමයන් ගැන මේ විතර්ක ඇති වෙන්නේ. ඒතර කාමයන්ට ප්‍රියයි නම් කාමයන් අසුරු කරගෙන නම් සිත තිබෙන්නේ ඒ කාමයන් අසුරු කරගෙන එන සිතුවිලි ඒ ආයවසනවා. නේද? දැන් අපට අපේ ප්‍රියමනාප කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රියමනාප කෙනාගේ යාළුවෙක් ගෙදෙට්ට එනවා. අපි දොර වහනවද? නැත්නම් දොර ඇරලා එළිය දානද යා? ඈ? දැන් අපේ හතුරෙකුගේ කෙනෙක් එනවා. අමනාප අහිතවත් හතුරෙකුගේ හිතවතෙක් එනවා. අපි දොර ඇරලා තියනවද ගෙට ගන්න? ගෙටාවන් පස්සේ අපි රඳව ගන්නවද? නෑ. නේද? අපේ මිතුරෙක්ගේ කෙනෙක් ආවොත් අපි බොහොම සතුටින් පිළි අරගෙන වාඩි වෙන්න සලසලා සංග්‍රහ කරලා එයා පවත්නවා නේ. ආන් ඒ වගේ යමෙක් කාමයන්ට ප්‍රියයි නම් කාමයන් ගැන සතුටු වෙනවා නම් කාමයන්ගෙන් නම් එයා සතුට වෙන්නේ. ඒ කාමයන්ට හිතවත් වන්නා වූ සිතවිල්ලක් පැමිණුනහම ඒක බැහැර කරන්න හිතක් ඇති වෙන්නේ නැහැ. එයා ඉවසනයි සිතවිල්ල. සිතේ පවත්තනවා. ඒතරම් ඒ වගේ අය ගැන කොහොමද භාගතුන් වහන්සේ පෙන්වන්නේ? ඒ අය කෙලස් දුරු කරන වීරියකින් තොරයි. හරි නේද කතාව එතකොට? ඈ ඇයි කෙලස් දුරු කරන වීර්යයක් යට නැහැනේ. ඇයි එයා දුරු කරන්න එයා නැත් එහෙම දුරු කරන්න හිතෙන්නේ නැහැ එයාට. ඇයි එයාකට ආසයි. කාමයන්ට ආසයි. නේද? ණයට ආසයි නම් නයි පැටියාපම එලවන්නේ නැහැ ණයට ආසයි සර්පයාට ආසයි සර්පයා ඇවිල්ලා ගිය ඇසේ පිටරයක් දානවා. බය වෙන්නේ නැහැ තියාගන්නවා. නේද? ඒ වගේ තමන් ප්‍රියයි නම් කාමයන්ට කාම විතරක කාපුවාම යායක දුරු කරන්නේ නැහැ. එහෙනම් ඒ බඳු අය නිවන් මඟට පැමිණේ නෑ නේද? හ්ම්? එයා හිටගෙන හිටියත්, ඉඳගෙන සිටියත්, නොනිදා හාන්සුලා සිටියත්, ඇවිදිමින් සිටියත් එයා නිවන් මගේ නෙවෙයි. ඊළඟට භාගතුන් වහන්සේ කියා දෙනවා චරතෝ චේපි භික්ඛවේ භික්ඛුනෝ uppajjati කාම විතක්කෝවා ව්‍යාපාද විතක්කෝවා විහිංසා විතක්කෝවා මහණෙනි මේ ඇවිදිමින් සිටින භික්ෂුවකට කාම විතරකයක් හෝ ව්‍යාපාද විතරකයක් හෝ විහිංසාව විතරකයක් ඉපදෙනවා. තංච බික්ඛු නාති වාසේති. ඒ භික්ෂුවේ විතරකය ඉවසන්නේ නැහැ. පජහති ඉවත් කළා දානවා. විනෝදේති දුරු කළා දානවා. ව්‍යන්ති කරෝති නැති කළා දානවා. අනභවං ගමේති. ඒ විතර්කයේ සම්පූර්ණයෙන්ම අභාවයට පත් කළා දානවා. නැති කළා දානවා. ආයහට නොගන්න සම්පූර්ණයෙන් අභාවයට පත් කරන කියන්නේ මොකද්ද? මුලුත් නැතුව, ඉතුරු නැතුව අයින් කරනවා. යලිහට නොගන්නා ස්වභාවයට පත් කරනවා කියන එකයි. යලිහට නොගන්නා ස්වභාවයට පත් කරනවා කියන එක. චරම්පි භික්ඛවේ බිකු එවම් භූතු මහණෙනි ඒ ඇවිදිමින් සිටින භික්ෂුව ආතාපී කෙලස් තවන වීරයෙන් යුතු ඔත්තාපී පවට බයෙන් යුක්ත සතතං සමිතං ආරද්ධ විරියෝ නිරන්තරයෙන් ඇරඹෝ වීරයෙන් යුක්ත පහේ තත්ත්වෝති උච්චති නිරන්තරයෙන් ඇරඹෝ වීරයෙන් යුක්තව නිවනට නැමුණු සිත ඒ කියන්නේ නිරන්තරයෙන් ඇරඹෝ වීරය කියන්නේ නිවනට නැමිලා ඉතින් අන්නේ බඳු කෙනෙක් ඒ භික්ෂුව ඒ වගේම තමයි දැන් ඒ ඇවිදිමින් සිටින භික්ෂුවක් ගැන ඒ කිව්වේ නේද? ඒ ඇවිදිමින් සිටින භික්ෂුව කාම විතරකයක් හරි ව්‍යාපාද විතරකයක් හරි විහිංසාව විතරකයක් හරි ආපුවාම ඉවසන්නේ නැහැ. ඉවසන්නේ නැහැ කියන්නේ දැන් ඉවසනවා කියන එක අපිට තේරුණා නේද? ඉවසන්නේ නැහැ කියන්නේ එතකොට ඒකට කැමති නැහැ. නේද? ඒකට කැමති නැහැ. දැන් ඕගොල්ලන්ට අධික සීතලක් දැනෙනවා. දැන් මේක කැමැත්ත කැමැත්ත තව තේරුම් ගන්න. ඉවසීම කියන එක තේරුම් ගන්න. අධික සීතලක් දැනෙනවා. දැන් අපි වෙනස් වෙනවා නේද අපේ ස්වභාවය. එතකොට ඈ කයේ හැසිරීම ඔක්කොම වෙනස් වෙනවා නේද? ඈ තවත් අධික සීතල නම් ඒ පැත්තේ අපි ඉන්න හිතෙන යනවා නේද? ඒ හැසිරීම කුමක්ද? අර අධික සීතලට අකමැත්ත. ඔන්න ගේ ළඟ අල්ලපු ගෙදර කෙනා අපිට නිකන් මේ අර හින්ට් කියනවා කියන්නේ ඒ වගේ අර අපි අකමැති වචන පාවිච්චි කරනවා. අපි එළියට බැස්සහම දොරෙන් එළියට ආවම ඔන්න මොක අපිට ආව කැපෙන වචනයක් කියනවා. හින්ට් පාස් කරනවා කියන්නේ. ඕන් එහෙම දෙයක් ඔන්න ඇහෙනවා. තව ටිකක් ඔන්න අපිට නැතුව ඒ ගෙදර බල්ලට වයින්නවා. අපි එළියට බැස්සාම ගෙදර බල්ලට අල්ලපු ගෙදර ගෙනා ඒ ගෙදර බල්ලට වයින්නවා. මේ බල්ලෝ පේන්න හොඳ නැහැ. ඈ ඒ වගේ වෙනවා. ඒ වගේ සිද්ධිනි ලෝකේ තියෙන්නේ. මම මේ තියෙන දේවල් කියන්නේ. හරි? අපි ගෙයින් එලට ආපුවාම ඉඳුල් වතුර කියලා විසිකලා දාන මිජ්ජරාව කියලා. එතර ඒක ඇහෙන කෙනාට මොකද වෙන්නේ? සිතට මොකද වෙන්නේ? සිත කය වචනේ මොකද වෙන්නේ? වෙනස් වෙනව නේද? අන්න අකමැත්ත. තේරෙනවද? හා. ඒ අකමැත්ත කියලා මොකද? ඉවසීමක් රහිත වෙනවා. ඉවසීම රහිත වෙන්න පටන් ගන්නවා. එන ඉවසීමයි ඉවසන් නැතිකමයි කියන එක තේරුම් ගන්න මේකයි කියලා. හරි? දැන් මේකට මේ වචනේ අර්ථය දැනගන්න ඕන මේක පුරුදු කරන්න නම්. සුතා දතා වචසා ಪರಿචිතා. වචසා ಪರಿචය කියන්නේ වචනෙන් පාඩම් කර ගැනීම පමණක් නෙවෙයි. වචනෙන් පාඩම් කර ගැනීම පමණක් නෙවෙයි. අර්ථය තියෙන්න ඕන. අර්ථය දැනගත්තාම තමයි ඒ වචනෙන් අපිට නිසි ඵල ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ තිතස්ස චේපි භික්ඛවේ භික්ඛුනෝ uppacchati kama vitakkhova ව්‍යාපාද විතක්කෝවා විහිංසා විතක්කෝවා හිටගෙන ඉන්න භික්ෂුවකට කාම විතරකයක් ව්‍යාපාද විතරකයක් විහිංසා විතරකයක් ඉපදිනවා තංච බික්කු නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති ඒ භික්ෂුවේ විතරකයේ ඉවසන්නේ ඉවත් කරනවා, දුරු කරනවා, නැති කරනවා. යලි හට නොගන්නා ස්වභාවයට පත් කරනවා. තිතෝ පිබික්ඛවේ බික්ඛු එවම් භූතෝ මහණෙනි හිටගෙන සිටින භික්ෂුව මෙන්න මේ වගේ ආතාපි කෙලස් දුරු කරන වීරින් යුක්තයි ඔත්තාපි සතතං සමිතං ආරද්ධ විරියෝ පහේ තත්ත්වෝ උච්චති මහණෙනි සිටගෙන ඉන්න ඒ බඳු භික්ෂුවක් කෙලස් තවන වීරියෙන් යුක්ත පවට බය ඇති නිතර වීරිය පවත්වන නිවනට නැමුණු කෙනා කියලයි හඳුන්වන්නේ. නිසින්නස්ස චේපි භික්කවේ භික්කුණෝ uppajjati කාම විතක්කෝවා ව්‍යාපාද විතක්කෝවා විහිංසාව විතක්කෝවා වාඩි වෙලා සිටින භික්ෂුවකටද කාම විතරකයක් ව්‍යාපාද විතරකයක් නැත්නම් විහිංසාව විතරකයක් උපදිනවා. තංචේ භික්ඛු නාදි වාසීති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති මහණෙනි භික්ෂුව ඒ විතර්කය ඉවසන්නේ ඉවත් කර ගන්නවා දුරු කරනවා ඒ විතර්කය නැති කරලා දානවා යලි හට නොගන්නා ස්වභාවයට පත් කරනවා නිසින්නෝ පිබික්කවේ බික්කු ඒවම් භූතෝ ආතාපි ඔත්තාපි සතතං සමිතං ආරද්ධ විරියෝ පහී තත්ත්වෝති වෙච්චති ඒ බඳු වාඩි වෙලා සිටින භික්ෂුවක් කෙලස් තවන වීරියෙන් යුක්ත පවට බයෙන් යුක්ත නිතර ආරද්ධ වීරියෙන් ඇරඹූ වීරියෙන් යුක්ත කෙනා කියලයි හඳුන්වන්නේ සායනසචීපි භික්ඛවේ භික්ඛුනෝ ජාගරස්ස uppajjati කාම විතක්කෝවා ව්‍යාපාද විතක්කෝවා විහිංසා විතක්කෝවා හාන්සි වෙලා නොනිදා සිටින භික්ෂුවකට කාවිතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් උපදිනවා. තංච බික්ඛු නාදි වාසේති. ඒ භික්ෂුවේ විතර්කය ඉවසන්නේ පජහති ඉවත් කරනවා විනෝදේති දුරු කරනවා. ව්‍යන්ති කරෝති නැති කළා දානවා අනුභවං ගමේති. යලි හට නොගන්නා ස්වභාවයට සම්පූර්ණයෙන් අභාවයටපත් කරනවා. සයනෝපි භික්ඛවේ භික්ඛු ජාගරෝ ඒ නොනිදා හාන්සි වී සිටින භික්ෂුව ආතාපි ඔත්තාපි සතතං සමිතං ආරද්ධ විරූ පහේතන්තෝ උති උච්චති එලෙස නොනිදා හාන්සි වී සිටින භික්ෂුව කෙලස් තවන වීරින් යුක්ත පවට බයෙන් යුක්ත නිතරම නිරන්තරයෙන් ඇරඹ වූ වීරින් යුක්ත වූ කෙනා කියලයි හඳුන්වන්නේ එතකොට මේ භික්ෂුවකට වගේම එනම් උපාසක උපාසිකාවකටත් ඒ ධර්මය සාධාරණයි. නේද? එහෙනම් යම් උපාසක කෙනෙක් වේවා උපාසකාවක් වේවා ඇවිදිමින් සිටිනකොට කාම විතරකයක්, ව්‍යාපාද විතරකයක්, බිහිංසා විතරකයක් එනවා. ඒතරේ උපාසක හෝ උපාසිකාව මේ විතරකය ඉවසන් නැත්තම් ඉවසන් නැහැ කියන්නේ ඒකට කැමති නැහැ, අකමැති වෙනවා. ඒකට අප්පිරියයි. ඉවසන් නැහැ කියන්නේ ඒකයි. ඒකට අකමැත්තක් ඇති වෙනවා. අකමැත්තක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ බයක් ඇති කර ගන්නවා, අප්‍රියාවක් ඇති කර ගන්නවා. ඒ විතර්කේ ඉවත් කර ගන්නවා හිතෙන්. දුරු කළා දානවා. ඒක අභාවයටපත් කළා දානවා, නැති කළා දානවා. යලිහට නොගන්නා දෙයක් බවටපත් කර ගන්නවා. අන්නේ බඳු උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් කොයි වගේ කියලාද කියන්නේ? ඔව් ඒ වගේ උපාසිකාවක් හෝ පාසිකාවක් කෙලස් තවන වීරින් යුක්ත කෙනා පවට බය තියෙන කෙනා නිතරම ඇරඹූ වීරින් යුක්ත කෙනා විදියටයි හඳුන්වා දෙන්නේ. එතන බලන්න ඒ විදිහට ඇවිදිමින් සිටිද්දී හෝ වේවා හිටගෙන ඉන්න කොට වේවා වාඩි වෙලා ඉන්න කොට වේවා නොනිදා හාන්ස් වෙලා ඉන්න වෙලාවකදී වේවා යම් අකුසල විතරකයක් පැමිණෙනකොට සිතට මොකද්ද කාම විතරකයක් හරි ව්‍යාපාද විතරකයක් හරි විහිංසාව විතරකයක් හරි හිතට එනකොට ඒ කෙනා ඒ විතරකය ගැන අකමැත්තක් නැති සිතකින් වාසය කරනවා නම් ඒ කියන්නේ ඉවසනවා නම් ඒක විතර්ක ඉවත් කරන්නේ නැහැ. ඔය තීන්ද අරිනවා. විතර්ක තීන්ද අරිනවා. ඉවත් කරන්නේ නැහැ කියන්නේ ඒකයි. දුරු කරන්නේ ඒක යලි යලි උපදින්න දෙන්නේ නොදී ඉන්න යලි යලි උපදින්න ඉඩ හරිනවා. අඳුරු කරන්න කියන්නේ ඒකයි. අභාවයටපත් කරන්නේ නැහැ. ඒක නැසලා දාන්නේ නැහැ. ඒ විතරකයට හානි වෙන්න හරින්නේ නැහැ. උහි තියෙන්න හරිනවා. ඒ විතරකයට කැමැති විදිහට වැඩෙන්න හරිනවා. හානි කරන්නේ දැන් අපේ මල් පාත් ටික කටුපඳුරක් හැදුවොත් අපි ඔහේ තියෙන්න හරියොත් මොකද වෙන්නේ? ඒක වැඩිලා යනවනේ. ඒ වගේ අපි ඒක කඩනවා නම් ඒකට පොහොර බෙහෙත් වැටෙන්න දෙන්නේ නැත්නම් අපි ඒකට හානියක් නේ කරන්නේ. ඒතර ඒක නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ මේ විතර්කයට මොකුත් හානි වෙන්න දෙන්නේ නැහැ වැඩින්න හරිනවා. ඒක යලි හට නොගන්නා ස්වභාවයටපත් කරන්නේ නැහැ. ඉතින් ආන් ඒ වගේ ස්වභාවයෙන් යුක්තයි නම් එයා කොයි වගේද? කෙලස්තාවන වීරියක් නැති, පවට බයක් නැති, නිතරම කුසීත භාවයෙන් යුක්ත, හීන වීරියෙන් යුක්ත කෙනෙක් බවටපත් වෙනවා. දැන් අප අප ගැන මේ ධර්මයේ අනුව අප ගැන අප සොයා බලන්න ඕන නේද? මොකද දැන් ධර්මයේ ඉගෙන ගන්නේ ධර්මයෙන් බල ප්‍රයෝජන ලබන්නනේ. ධර්මයේ ඉගෙන ගන්නේ අපි ධර්මයේ පුරුදු කරගන්නනේ. නේද? අපි ධර්මයේ ඉගෙන ගත යුත්තේ කුමක් සඳහාද? ධර්මයේ පුරුදු කරගන්නටයි. වෙන දෙයකට නෙවෙයි. වෙන දෙයකට ධර්මයේ ඉගෙන ගන්න එපා වැඩක් නැහැනේ. ඇයි ධර්මයේ වෙන දෙයකට ඉගෙන ගන්න? ධර්මයෙන් වෙන ප්‍රයෝජනක් නැහැනේ. ධර්මයෙන් වෙන ප්‍රයෝජනයක් නැහැ. මොකද්ද ප්‍රයෝජනේ? පුහුණු කර ගැනීම තියෙන්නේ. එච්චරයි ප්‍රයෝජනේ. ඊට වඩා ප්‍රයෝජනයක් ධර්මයෙන් ගන්න යන කෙනා වෙනත් ප්‍රයෝජනක් ගන්න යන කෙනා ධර්මයට හානි කරනවා. තමාටත් හානි කර ගන්නවා. එනිසා ධර්මයේ තියෙන ප්‍රයෝජනේ තමයි පුහුණු කර ගැනීම. ඉතින් පුහුණු කර ගැනීම කල යුත්තේ කොයි මොහොතේ පටන්ද? ධර්මය ශ්‍රවණය කරන මොහොතේ පටන්. දැන් අපි මේ ධර්මයන් මීට පෙර අසා තිබෙනවා කතා කර තිබෙනවා නේද? එතකොට බලන්න අපි මේ ධර්මයන් දැන් අපි පුරුදු කරගෙන යනවද? කියලා අපි කල්පනා කරලා බලන්න ඕනනේ. නේද? අපි මේ ධර්මයන් අහලා තියෙනවනේ. නේද? අහලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ පොත්පතෙන් කියවලා ඇති. එතකොට අපිම කල්පනා කරලා බලන්න ඕන මේ ධර්මය අප පුරුදු කරනවද? පුරුදු කරනවා නම් ඒක කාටත් කියන්න බෑ. දැන් ඔබ මේ ධර්මය පුරුදු කරනවා නම් මම දන්නේ නෑනේ. කවුද දන්නේ? නේද? ඔබම නේද දන්නේ? මම මේ ධර්මයේ පුරුදු කරනවා නම් ඔබ දන්නවද? මම දන්නේ. ඒ ධර්මයේ පුරුදු කරනවාද කියලා තමාම නේ දන්නේ නේද? ඒ විදිහට දැන ගැනීම මොකද්ද? ඒකත් ධර්මයේ තමා තුලින් දැකීමමයි. මේ තමා දුකේ නිදහස් වීම මේ තමා දුකෙන් නිදහස් වෙන මඟ කියලා යමෙක් දකින්න දකින්න දිනන්න ඕක. පැහැදිලිද? ඈ ඒක දැකිය යුත්තේ Taman තුල නේද? දැන් භාගතුන් වහන්සේගේ ධර්මයේ අපි ඉහලා ඉගෙනගෙන තියෙන්නේ ඒහි පස්සිකෝ ඕපනායිකෝ කියලා ගුණයන් නේද? මේ ධර්මයට පැමිණිලා බලන්න. Taman තුලින් බලන්න. අන්නේ බඳ ගුණයක් මේ ධර්මයේ තියෙනවා. කියලා අපි ඉගෙන ගත්තේ කොමක්ද? මේ ධර්මයේ තමා තුළ මෙලෙස පුහුණු වෙනවාද කියලා තමා විසින් තමා තුළම බලලා තේරුම් ගන්න ඕන. මේ ධර්මයේ මෙලෙස තමා තුළ පුහුණු වෙනවා නම් ඒ දකින්නේ මොකද්ද? දැන් අපි ඉගෙන ගත්තා මේ චාර සූත්‍රයේ දෙවිධයක කාරණා ඉගෙන ගත්තා නේද? සතර ඉරියව්වෙන් වාසය කරන කෙනෙක් හැසිරෙන ආකාර දෙකක් ඉගෙන ගත්තානේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක. ඒ කියන්නේ අකුසල විතර්ක. ඇවිදින කෙනෙක් හෝ වේවා, ඉඳගෙන ඉන්න කෙනෙක් වේවා, සිටගෙන ඉන්න කෙනෙක් වේවා, නොනිදා හාන්ස් වී සිටින කෙනෙකුට වේවා, යම් අකුසල විතරකයක් ආපු මේ විතරකේ දුරු කරන්නේ නැත්නම් ඉවසනවා නම් ඉවත් කරන්නේ නැත්නම් බහැර කරන්නේ නැත්නම් දුරු කරන්නේ නැත්නම් ඒක විනාශ කළා යලි හට නොගන්නස් බරපත් කරන්නේ නැත්නම් එයා කොයි වගේ කෙනෙක්ද? ඒතර ඒ විදිහට මේ විතර්කය ඉවත් කරන්න උත්සාහ නොකරනවා කියලා කියන්නේ විතර්කය යලි යලි වැඩෙන්න ඉඩ හැරීම නේද? ඒ විතර්ක අය අකුසල විතර්ක යලි යලි වැඩෙන ස්වභාවයටපත් වීමට නම් ඉඩ සලසා තිබෙන්නේ ඒ තමා තුළ කුමක්ද වැඩෙන්නේ තමා තුළ බලනවා දැන් මේ ධර්මයේ බලද්දී එන කාම විතර්ක වේවා විහිංසාව විතර්ක වේවා ඉවසනවා නම් දැන් තමන් ගැන බලන්න මම මේ කියන්නේ ඒ විතර්ක ඉවසනවා නම් ඉවත් කරන්නේ නැත්තම් දුරු කරන්නේ නැත්තම් ඒක මම නෙවෙයි දන්නේ ඔගොල්ලම නේද ඒතර ඔයගොල්ලන් බලනකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඔයගොල්ලන් කාම විතරක කාපුවාම ඔයගොල්ලෝ කීවසනවා. ඒකට අකමැත්තක් ඉපදින්නේ නැහැ. බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒතර ඒක දන්නේ මන්ද ඔයගොල්ලද? ඔයගොල්ලෝ දන්නවා නේද? ඒ බලන්නේ ඔයගොල්ලෝ තුල බලපුවම නේද? තව කෙනෙක් දිහා බලන්න එපා කියන්නේ ඒකයි මේවා. තව කෙනෙක් දිහා බැලුවොත් මොකද වෙන්නේ? ධර්මයේ අර්ථයක් ලබන්න බෑ. අනර්ථයක් ලබනවා. තමා තුලින් බලන්න කියන්නේ ඒකයි. මේක බැහැරින් බලන්න බෑ. තමා තුලයි බලන්න තියෙනවා. බැහැරින් බලන්න ගිය ගමන් ලොකු හානියක් ඇති වෙනවා. වැරදි විදිහට පිළිපන්නා වෙනවා. ඉතින් Taman තුලම බලද්දි Tamanට පේන්න ඕන අකුසල විතරකයක් ආපම මේක ඉවසනවා නම් ඉවසනවා කියලා පේනවා. නේද? ඊට පස්සේ ඒක ඉවත් කරන්නේ නැත්නම් ඒක පේනවා. දුරු කරන්නේ නැත්නම් ඒක පේනවා. ඒක යලි හට නොගන්න දෙයක් බවට පත් කරන්නේ නැත්නම් ඒක Tamanට පේනවා. නේද? දැන් මේක තෝර බේර ගන්න අමාරු සිද්ධියක් නෙවෙයි නේද දැන්? ආ. දැන් තෝර ගන්න පුළුවන් වෙන්න ඕන නේද? දැන් අමාරු නෑ නේද මේ ධර්මයේ? තවත් අමාරුයි නම් ඒක වෙන්න බැරි එකක්. ඒක හිතාමතා අමාරුයි කියලා ඒ කියන්නේ මේ බලා මේ මේ ඇඟිල්ලෙන් පෙන්න පෙන්න ඉඳද්දි පේන්නේ නැහනේ. මට පේන්නේ නැහනේ කෝ කියලා අහන්නා වගේ එකක් ඒක. එහෙම ඉන්නව නේද සමහර පුංචි ළමයි? සමහර පුංචි ළමයි එහෙම ඉන්නව නේද? ආන් ඒ වගේ. ඉතින් සමහර අයට අර හොරට බුදිය ගන්න අයත් එහෙමයි. තට්ටු කළා තට්ටු කළා වතුර ගෙවත් ඇහැරින්නේ නැහනේ. තවත් එයක් ඉන්ද්‍රිකක නිදා ගන්නවා. ඉතින් ඒ වගේ තේරෙන්නේ නැහැ කිය කිය ඉන්න කට්ටිය ඉන්නවා. ඒ ඇයි මේ දුරු කරන්න ආස නැහැ. කාමයන්ට ගිජු වෙච්ච කෙනා මට තේරෙන්නේ නැහැ නේ. කාමයන්ට ගිජු කෙනාගේ ස්වභාවය තමයි මට තේරෙන්නේ නැහැ නේ සාවින්නාස කියනවා. ආය කියනවා ගොඩාක් කලක් ඇහුවා කොහොම තේරෙනවා මේ තාම පුරුදු කරගන්න බෑනේ කියනවා. ඒ සම්පූර්ණ මුසාවක් නේද ඒක? තේරෙනවා කියලා කියන්නේ පුරුදු කරගන්නවා කියන එකනේ. නේ? ඇයි තේරෙනවා කියලා කියන්නේ තමා තුල බලනවා කියන එකනේ. ධර්මයේ තමා තුලින් බලනවා කියන එකනේ තේරෙනවා කියන්නේ. කාම විතරකයක් ඉපදෙනකොට ඒක ඉවසනවා නම් දුරු කරන්නේ නැත්තම් ඒක තමා තුළ දැක්කොත් ඒක නේද පුහුණු කරනවා කියන්නේ නේද දැන් ඔබට තේරෙන්න ඕන ඈ දැන් එතකොට බලන්න ඒ විදිහට යම් කෙනෙක් මේ අකුසල විතරකයක් තමන්ගේ හිතට ආපුවාම ඉවසන්නවා නම් ඒ කියන්නේ ඒක කැමැත්තෙන් ඉන්නවා ඒ නේද ඉවත් කරන්නේ නැත්තම් දුරු කරන්නේ නැත්තම් ඒකට ඒක ආයහට නොගන්න දෙයක් බවට පත් කරන්නේ නැත්තම් ඒ විදිහේ ස්වභාවයක් නම් එයා තුළ තියෙන්නේ එයා ඔව් හීන වීරි තියෙන යට නේ හීන වීරි යුක්ත කෙනෙක්. කෙලස් තවන වීරිය නැහැ. පවට බයක් නැහැ. නිතර කුසීත භාවයෙන් යුක්ත හීන වීරින් යුක්ත කෙනා විතරයි සලකන්නේ. ඉතින් යම් උපාසක කෙනෙක් වේවා උපාසිකාවක් වේවා භික්ෂුවක් වේවා භික්ෂුණක් වේවා ඒ බඳු ස්වභාවයක් තමා තුළ තියෙනවා කියලා තමන් ගැන බලනකොට තේරුණොත් ඒ අකුසල විතර්ක හිතේ පවතින වැඩෙන ස්වභාවයක් නම් එයා දකින්නේ ඒ දකින්නේ මොකද්ද? ඒ අකුසල විතර්ක බැහැර නොවෙන ස්වභාවයක් නම් තියෙන්නේ මොකද්ද? ඒ දුකේ හට ගැනීම. දැන් ඔබ ඔබ දෙස බැලුවොත් ඔබට පේනවා නම් කාම විතරක පැමිණිලා හිතේ ව්‍යාපාද විතරක හිතේ ඇවිල්ලා විහිංසා හිතරක ඇවිල්ලා ඒ විතරක ඉවසමින් සිටිනවා නම් ඉවත් කරන්නේ නැත්නම් ඒ මොකද්ද? ඒ තමා දුකේ හට ගැනීම කියලා තේරුම ගන්න. ඒ විදිහට බලද්දී ඔබට තේරෙයි මේ තමයි දුකේ හට ගැනීම. දැන් ඔබ උත්සාහයක් ගැනීමක් තියෙනවා නම් කාම විතරක එනකොට අකමැත්තක් ඉපදෙනවා. ව්‍යාපාද විතරක එනකොට අකමැත්තක් එනවා නම් විහිංසාව විතරක එනකොට ඔබට අකමැත්තක් එනවා නම් ඒතර ඔබ ඔබ තුලම බලනවා නේද? ඔබේගේ සිත ගැන ඔබම බලන කෙනෙක් නේද? ඔබගේ සිත ගැන ඔබම බලනවා නම් නේද ඔබට ඒක අකමැත්තක් එන්නේ? හ්ම්? අකුසලයට අකමැත්තක් තියෙනවා නම් නේද ඔබට ඒක බැලෙන්නේ? ඒ විදිහට බලනකොට ඔබගේ ඒ අකුසල සිතුවිලි ගැන ඉවසීමක් නැත්තම් ඉවසන් නැත්තම් ඊට පස්සේ ඒක ඉවත් කරනවා නම් දුරු කරනවා නම් ඒ වගේ වැඩපිළිවෙලක් තුළ ඔබ ඉන්නවා නම් ඔබට තේරෙනව නේද? හ්ම්? ඒතොර පැහැදිලි නේද ඔබ ඔබගේ මාර්ගය ගැන? ඒතොර ඒ විදිහට ඔබේ අකුසල විතරක දුරු කරන ස්වභාවයෙන් යුක්තව වාසය කරනවා නම් ඒ බඳු වැඩපිළිවෙලක් ඔබ තුළ තිබෙනවා නම් ඔබේ දකින්නේ මොකද්ද? මේ තමයි දුක නැති වෙන මග කියලා ඒ දකින්නේ. දුකේ නැතිවීම නෙමෙයි. ඔබේ අනුගමනය කරන වැඩපිළිවෙල ඔබනේ දකින්නේ. අපිට පේන්නේ නැහැ ඔබ අනුගමනය කරන වැඩපිළිවෙල. නේද? මං අනුගමනය කරන වැඩපිළිවෙල ඔබට පේන්නේත් නැහැ. ඔබ අනුගමන පිළිවෙල මට පේන්නේත් නැහැ. තම තමා අනුගමනය කරන වැඩපිළිවෙල තම තමාටමයි පේන්නේ. එතකොට ඔබ මේ අකුසල විතරක දුරු කිරීම පිණිස සතර ඉරියව්වෙන් මේ වැඩපිළිවෙල තුළ ඉන්නවා නම් ඔබ විසින්ම එක දකිනවා. ඒ දැකීම කුමක්ද? දුකේ නැතිකන මඟ තමයි ඒ දකින්නේ. යම් කලකදී ඔබ තේරුම් ගන්නවා පෙර මාතුල කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක හටගත්තා ඒවා මං ඉවසුවා, ඒවෙන් සතුටු වුණා. ඊට පස්සේ ඒවෙන් මං පීඩා වින්දා, දුක් වින්දා. පෙර සිදුන ස්වභාවය තේරුම් ගැනීම කවුරුෂින්ද කළ යුත්තේ? ඒක තමමනේ කළේද? දැන් ඔබ ඒ විදිහට අකුසල විතරක ඇවිල්ලා පීඩා වින්දා ඉවසුවා මට පුළුවන්ද දකින්න? මම එහෙම මට එහෙම වුණා ඔබට පුළුවන් දකින්න? ඒ ස්වභාවය කවුරු විසින්ද දකින්න ඕන? තම තමන්මයි. ඒ තම තමාගේ ස්වභාවය තම තමා විසින්ම දැක බලා ගැනීම එකත් එහි පස්සේක ඕපනායක ගුණයන්මයි. ඒතර ඒ විදිහට ඔබ දැක්කනම් ඔබගේ සිතේ මේ විතර්ක ඉපදිලා ඒවා ඉවසලා ඒවා දුරු කරන්නේ නැතුව ඒවායින් පීඩා විඳිනවා දැක්කනම් ඔබේ දැක්කේ මොකද්ද? ඒ දුකේ හට ගැනීමත් දුකත් කියන දෙකම ඔබ දැකලා නේද? මේ තමා දුක කියලා දකිනවා මේ තමා දුකේ හට ගැනීම කියලා දකින්න ඕනේ. ඒතර ආරි සත්‍ය දෙකක්ම ඒතර දැකලා නේද? එහෙනම් ඔබ දැන් යම් කලකදී ඔබ මේ අකුසල විතරක වලට අකමැති වෙලා නිවනට කැමති. දැන් කාමයන්ට අකමැති වෙලා නිවනට කැමති හිතක් උපදවගත්ත කෙනා අන්න කාම විතරක දුරු කරන උත්සාහ කරනවා. ඒතර ඒ උත්සාහ කරන කෙනා Taman තුල මේක දකිනවා. ඒතර යාට තේරෙනවා අතීතයේ කාම විතරක තිබුණා ඒ නිසා මම මේ මේ විදිහට දුක් විඳා කියලා දකිනවා. ඒ තමයි මේ තමයි දුක කියලා එයා දැක්කා. ඒ තමයි දුකේ හටගැනීම කියලා එයා දැක්කා. ඊට පස්සේ එයා ධර්මය අහලා නිවනට ආසාවෙන් කාමයන්ට අකමැත්තෙන් වාසය කරද්දී කාම විතරක එනකොට යාට ඇති වෙන අකමැත්තක් එනවා. ඇයි පෙර දුක් විඳ කාමයන් නිසා එයා දන්නවා. ඒ නිසා ඒ කාම විතරක වලට යාගේ අකමැත්තක් ඉපදෙනවා. ඉතින් මේ ස්වභාවය දන්නවා කලකදී. තමා තුළම විමසා බලද්දී තේරෙනවා දන්නවා. ඒකයි ධර්මයේ දන්න කෙනා කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට හැසිරෙද්දී කලකදී යාට තේරෙනවා දැන් කාම විතරක වලට මගේ හිතේ ඉඩක් නැහැනේ. අකමැත්ත ඉපදෙනවානේ. මං ඒක ඉවත් කරනවානේ. දුරු කරනවානේ. යලි හටගන්න නොදී මං ඉන්නවානේ කියලා තේරෙනවා. ඒක කාටද තේරෙන්නේ? ඈ? කරන කෙනාට නේද තේරෙන්නේ? එහෙනම් කරන කෙනාට හැර වෙන කාටවත් ඒක තේරෙනවද? භාගතුන් වහන්සේට තේරෙනවා. වෙන කාටවත් තේරෙන්නේ නැහැ. නේද? එහෙනම් තමා තුල ධර්මයේ දකින්නවා කියන්නේ එයමයි. එහෙනම් එසේ දකිදි තමයි මේ තමා දුක කියලා දකින්නෙත් මේ තමා දුකේ හටගැනීම කියලා දකින්නෙත් මේ තමා දුකේ නැතිවීම කියලා දකින්නෙත් එතකොටයි. ඉතින් යම් කලකදී අර කාම විතරක වලින් දුක් විඳලා විඳලා පීඩා වෙච්ච කෙනා කාම විතරක වලට අකමැති වෙලා ඒවා ඉවසන්නේ නැතුව දුරු කරමින් නැත්තර නැති කරපුවාම ඒ විදිහට කටයුතු කරද්දී එයාට පේනවා මාර්ගය තමා තුළ. මේ තමා දුකේ නිදහස් වෙන මඟ කියලා තමා තුළ පෙනෙනවා. ඒ මඟ වඩනවා පෙනෙනවා. ඒ මඟ වඩමින් යම් කලක් යනකොට දැන් එයාට පේනවා දැන් මා තුල කාම විතරක නැහැ. කාම විතරක නොතිබුණ නැති නිසා කාම විතරක යලි හට ගැනීමක් නැහෙනේ. ඒ කාම විතරක යලි හට නොගන්න නිසා කලින් කාමයන් නිසා මම විඳ දුක් පීඩා දැන් මට නැහෙනේ. කියලා එයාට පේනනවා, දකිනවා. ඒ මොකද දැක්කේ? මේ තමා දුකේ නැතිවීම කියලා දැකීමන් ඒකයි. එතකොට වාඩි වෙලාම භාවනා කරන කෙනෙක්ද යා? දැන් මේ මේ වගේ ස්වභාවයකට පත්වෙද්දී එයා වැඩට ගිහින් වැඩ ඉවර කරලා ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර උයලා කියලා ඔක්කොම ඉවර කරලා දරුවෝ නලවලා නිදි කරලා නැත්නම් දරුවෝ දීගෙදලා ඉවර කරලා වැඩ ඔක්කොම ඉවර කරලා පහසුවෙන් ඊටාම සුවසේ ඉඳගෙන භාවනා කරන කෙනෙක් විතරද දැන් නෑ මේ ක්‍රියාදාමයේ කරගෙන යනකොට එයා ඔෆිස් යනවා. ඔෆිස් එකේ වැඩ කරනවා. බස් එකේ යනවා. නේද? කාර්යාලේ වැඩ කරනවා, ගෙදර දොරේ උයනවා, පිහිනවා. මේ ඔක්කොම කරමින් තමයි මේ ක්‍රියාදාමය අභ්‍යන්තරයෙන් සිදුවන්නේ. මේක බාහිර ක්‍රියාදාමයක් නෙවෙයි. බාහිර ක්‍රියාදාමය බොරු. බාහිර ක්‍රියාදාමයේ පුළුවන් කියන එකත් බෑ කියන දෙකම බොරු. බෑ කියන්නේ බාහිරටනේ. ඈ දැන් බෑ. හරියන්නේ නැහැ. ඒ ඔක්කොම බාහිරට නේද? බාහිර නේද ප්‍රකට වෙන්නේ? මේක හරියන එකක් නෙවෙයි. දැන් නිකන් වෙන එකක් කරමු. කියලා ප්‍රකට වෙන්නේ බාහිරට නේද? එහෙනම් අභ්‍යන්තරයේ තියෙන දේ බාහිරට ප්‍රකට වෙන්නේ නැහැ. එහෙනම් බාහිරට යමක් ප්‍රකට වෙනවා දැන් පුළුවන් මෙහෙමයි. කියලා බොරුවට ප්‍රකට වෙනවා නම් ඒක බොරුවක්. එහෙනම් ඔබ ඔබ තුලම දකිනවා නම් ඒක බොරුවක් නෙවෙයි ඇත්තක්. ඒ ඇත්ත තුල මේ මේ වැඩ පිළිවෙල අනුගමනය කළොත් ඔබට කාල වේලාව තියෙන අයද නැති අයද? ඈ? තියෙන අය නේද? ඔබ මේ වැඩ පිළිවෙලින් බැහැර වෙන්නේ කොයි වෙලාවෙදද? නින්දෙදී පමණයි. මේ බලන්න භාගතුන්ස කොහොමද කියා දෙන්නේ? සයනස්ස චේපි භික්කවේ භික්කුණෝ ජාගරස්ස. මහණෙනි නොනිදා හාන්සි වී සිටින භික්ෂුවක්. මතක තියාගන්න, තේරුම් ගන්න. හාන්සිවේ සිටිද්දී ඔබට වෙලාවක් නැත්තම්. දැන් හාන්සිලා ඉන්නවනේ ඔබ ඕන තරම්. එතකොටත් වෙලාව නැහැනේ සමහර අයට කින විදිහට. එනක කොච්චර බොරුවක්ද කොච්චර වරදවා තේරුම් ගැනීමක්ද. ඒ බොරුව ඇයි අපි පවත්න්නේ? ඈ කාමයන්ට ගිජු ව්‍යාජ චපල සිතේ ස්වභාවය වංක සිතේ ස්වභාවය මේ පෙන්නද්දි අතින් අල්ලලා පෙන්නද්දි කොහොමද පේන්නේ නෑනේ කියන්න වගේ එකක් ඒක. ඇහැ ළඟට කරලා පෙන්නද්දී කෝකෝ දැක්කේ නෑනේ. කියන වගේ එකක් ඒක. එහෙමනම් ධර්මයේ පුරුදු කිරීම පිණිස කාලයක් නැතය, වේලාවක් නැතය, රාජකාරී බහුලය, වැඩ වැඩි කියන කතාව මුළු මනින්ම බොරු. ඒක සත්‍ය නොවේ. ඒක සත්‍යක් නම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කල කෝටි ගණන් ජනතාව මිනිසුන් ධර්ම අවබෝධ කරන්නේ නැහැ. ඒක සත්‍යක් නං. මොකද එදා මිසුත් කුඹුරු කෙටුවා. එදා මිසුත් වෙලහෙලඳම් කරා. එදා මිසුත් දරුමල්ල බැලුවා. අද වගේ නෙවෙයි අද ළමයයි දෙන්නයි. එදා මිසුන් දරුවෝ ගොඩාක් හිටියා. අපි දන්නවනේ මේ විසාකාවට ධර්මනුමරෝ 100 ගණන් හිටියා කියලා. නේද? එදාටත් ධර්මනුමරෝ හිටියා. එදායත් රන්මිල මුදල් පාවිච්චි කළා. එදාත් රජුගේ සේවය කළා. එදා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක උපාසික උපාසිකවන් කියලා රජින් නිවාඩු දුන්නේ නැහැ. එයාට රජින් නොමිල කන්න දුන්නේ ආරස්සාව කරන්න එපා. ඔයා ගොවිතැන් කරන්න එපා. ඔයා නොමිල කෑම දෙනවා. ඇයි ඔයාට විවේකේ ඕනනේ? එහෙම ක්‍රමවේදයක් තිබ්බද? නෑ. එදත් මිනිසු කුඹුරු කොටලා හම්බ කරන් කෑවේ. එදත් මිනිසු වැඩපොළ කරා. එදත් සාමාන්‍ය කම්කරු විදියට දැන් අපි හොඳටම අහලා තියෙනව නේද මේ ඒ වගේ අය ගැන ධර්මදේශනවලදී නේද ඒ වගේ සාමාන්‍ය මිනිසුන් සාමාන්‍ය වෘත්තියෙන් කරන එදිනදා ජීවත් වීම පිණිස නොයෙකුත් විදිහේ රැකී ආරක්ෂා කරන කාර්ය බහුල මිනිසු තමයි දත් හිටියේ එහෙනම් ඒ කාර්ය බහුලත්වය බාධාවක් කරගත්තේ නැහැ ඒ අය. ඇයි ඒ කාර්ය බහුලත්වයේ බාධාවක් කර නොගත්තේ? ඒ කාර්ය බහුලත්වයට වඩා ඒ අයගේ අවශ්‍යතාවය බලවත් වුණා. නේද? එයාගේ අවශ්‍යතාවය බලවත් වුණා. දැන් ඔබ කාර්යාලයට යනින් ගමම සාප්පුකින් බඩු ගන්නවනේ. රස්සාවට යනින් ගමම මාකට් එකට ගිහලා බඩු ගන්නවනේ. යාළුවෝ මිතුරන්ට කතා කරනවා විනෝද වෙන ඔක්කොම කරනවානේ. ඒකට 아무තු විවේකයක් ගන්න නැහැනේ. නේ? ඉතින් ඒ වගේ කාම විතරකේ එන්න අපට 아무තු විවේකයක් ගන්නවද හිතේ? කාම විතරකයක් හිතට ඇවිල්ලා පැවැත්ත පවත්වා ඉන්න විවේකයක් ගන්නවද හිත? ව්‍යාපාද විතරකයක් ඇවිල්ලා පවත්වා පවත්වන හිත විවේකයක් ගන්නෙ නෑනේ. නේද? එහෙනම් ඒක දුරු කිරීම පිණිසත් අපිට 아무තු විවේකයක් ඕනේ නෑ. ඒ දුරු කිරීම පිණිස උමනා කරන්නේ කුමක්ද? මුළු මනින්ම උමනා කරන්නේ බලවත් කැමැත්ත. මේ අකුසල් දුරු කළ යුතුයි. නිවන අවබෝධ කළ යුතුයි කියන කැමැත්තයි උමනා කරන්නේ. එබඳු කැමැත්තක් ඉපදෙන්නේ කොහොමද? ඒ කැමත නිකන් එන්නේ නැහැනේ. මොකද භාගතුනාසගේ ධර්මයේ හේතු සහිතයි. හේතුකින් තමයි ඵලයක් ඇති වෙන්නේ. අපේ හිතේ ධර්ම ආબોධ කරන්න ඕනේ කියන කැමැත්තක් ඉපදෙන්න ඕනනේ. ඇයි එහෙම කැමැත්තක් ඉපදෙන්නේ? ඉපදෙන්නේ නැත්තම් ඇයි ඉපදෙන්නේ නැත්තේ? දුකට අකමැත්තත් දුකේ නිදහස් වීමට කැමැත්තත් කියන දේ නැත්තම් දුකෙන් නිදහස් වෙන්න කැමති වෙන්නේ නැහැ. දුකට අකමැත්තක් තියෙන්න ඕනේ. දුකෙන් නිදහස් වීමට කැමැත්තක් තියෙන්න ඕන. නේද? දුකෙන් නිදහස් වෙන්න කැමැත්තක් තියෙන්න ඕන. එහෙනම් ඒ දුකේ නිදහස් වීම කුමක්ද? නිවන. නිවන කෙරෙහි කැමැත්තක් තියෙන්න ඕන. නිවන අවබෝධ කිරීමේ කැමැත්තක් තියෙන්න ඕන. දුකෙන් නිදහස් වීමේ කැමැත්තක් ඕන. ඒ කැමැති ඒ කැමැත්ත ඇති වෙන්නේ කොහොම කෙනාටද? ඒ දුකෙන් නිදහස් වීම ගැන පැහැදීමක් තියෙනවා නම් නිවන ගැන පැහැදීමක් තියෙනවා නම් නිවෙනෙහි සීල දුක් නැති සාන්ත ප්‍රනීත බව ගැන පහදිනවා නම් නිවෙනෙහි කිසිම පීඩාවක් නැති ශෝකයක් නැති දැවීමක් නැති තැවීමක් නැති ඊටාම සාන්ත භාවයට ප්‍රනීත භාවයටපත් වූ ඒ පාරිශුද්ධ භාවයට යමෙක් කැමති නම් ඒ පාරිශුද්ධ භාවයට යමෙක් පහදිනවා නම් ඒ අග්‍රදයට ඇති වූ පැහැදීම මුල් කරගෙන ඒ නිවන අවබෝධ කරන්න යා තුල ආසාවක් ඇති වෙනවා. එබඳු ආසාවක් තියෙන කෙනාගේ සිත ඒ බලවත් ආසාව ඒ ආසාව බලවත් කර ගැනීමෙන්ම ඒ ආසාව සිතේ නිතර පවතිනවා. නිවන අවබෝධ කිරීමේ පරිපූර්ණ පිරිසුදු සිතක් උපදවා ගැනීමේ තියුණු කැමැත්ත නිතර පවතිනවා නම් නින්දේ හැරුණු විට අනිත් හැම වෙලාවකදීම ඒ කැමැත්ත පවතිනවා නම් ඒ කැමැත්ත ඉටු කරගන්න අකමැති අකුසල විතර්කවලට ඉඩක් හිතේ නැහැ. එයා සිටගෙන සිටියත්, ඇවිදිමින් සිටියත්, වාඩි වෙලා හිටියත්, හාන්ස් වෙලා නොනිදා සිටියත්, ඒ එන අකුසල විතර්කය ඉවසන් නැතුව ඉවත් කරන, දුරු කරන, බැහැර කරන ඒ විතර්ක නැති කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒතරේ තමා තුළ තිබෙන ක්‍රියාදාමය, වැඩපිළිවෙල, ප්‍රතිපදාව තමා නිතර දකිනවා. තමා නිතර දකිද්දී එයා දකිනවා මූලික වශයෙන් කරුණු හතරක්. මොනවාද මූලික වශයෙන් දකින කරුණු හතර? මේ තමා දුක කියන දේ තමා තුල දකිනවා. මේ තමා දුකේ හට ගැනීම කියන දේ තමා තුල දකිනවා. මේ තමා දුකේ නැතිවීම කියන දේ තමා තුළම දකිනවා. මේ තමා දුක නැති කරන මඟ කියලා තමා තුළම දකිනවා. ඉතින් මුලින් එයා බණ අහලා ධර්මයෙන් ඒක ඉගෙන ගන්නවා. බණ අහලා ධර්මයෙන් දුක ගැන ඉගෙන ගන්නවා, දුකේ හට ගැනීම ඉගෙන ගන්නවා, දුකේ නැතිවීම ඉගෙන ගන්නවා, දුක නැති කරන මඟ ගැනත් ඉගෙන ගන්නවා. ආන් එයාට කියන ධර්මයේ දන්න කෙනා කියලා. බණ අහලා ඒ කරුණු හතර ඉගෙන ගත්තාම එයා ධර්මයේ දන්න කෙනා. ධර්මයේ දන්න කෙනාගේ ස්වභාවය කුමක්ද? හ්ම්? ධර්මයේ දන්න කෙනාගේ ස්වභාවය කියන්නේ දැන් ධර්මයේ දන්නවා කියලා කියන්නේ බණ අහලා ආරි සත්‍ය හතර දන්නවා නේද? අන්නේ කෙනාගේ ඇත්තටම දන්නවා නම් ඒ ස්වභාවය මං අහන්නේ. දන්නාකමයි ඇත්තටම දන්නාකමයි එකද දෙකද? ඈ? දෙකක්. ඇත්තටම දන්නවා නම් එයාගේ ස්වභාවය මොකද්ද? හ්ම්? ඇත්තටම දන්නවා නම් එයාගේ ස්වභාවය මොකද්ද? දකින්න තියුණු ආසාව. දන්න දේ දැකීමේ තියුණු ආසාව. වෛද්‍යවරයෙක් වෙන්න නෑ කියන වෛද්‍යවරයා හොඳයි වෛද්‍ය වෘත්තිය හොඳයි කියලා ඒ ගැන දැනගත්ත කෙනාට මොකද උනේ ඊට පස්සේ වෛද්‍යවරයෙක් විදිහට තමාව දකින්න ආස වුණා නේද ඈ ඒ ආසාව මුල් කරගෙන තමා වෛද්‍යවරයෙක් බවට පත් වුණාද නැද්ද අනිත් අයටත් වෛද්‍යවරුන් ආසා නැද්ද ওই වෛද්‍යවරු නොවුන අයට ආසා තිබුණ නැද්ද? ඔයගොල්ලෝ පන්ති හිටපු ඔක්කොම වෛද්‍යවරු වුණාද? අනිත් ඇරත් ওই ආසාවක් තිබුණා නේද? වෛද්‍යුර වීමේ සඳහා විභාග ලිව්වා නේද? අනිත් ඇර මොකද බැරි වුණේ? ඇත්තට මේ ආසාව තිබුණේ නැහැ. නේද? ඇත්තටම තිබුණේ නැහැ. ඒ ආසාව වෙන තැන්වල තිබුණා. ටීවී බැලුවා. ඒකට ආසයි. ගමන් ගියා. ඒකට ආසයි. එන ආසාව තිබ්බේ කොහෙද ඒගොල්ලන්ට? වෙන තැනකනේ ආසාව තිබුණ දේ කළා. නේද? ඒ වගේ තමයි මෙයන්. නිවනට ආස කරන කෙනා එතෙන්ද යනවාමයි. ඉතින් මේ මේ ප්‍රතිපදාවේ ඉන්න කෙනා කරුණු හතරක් දකිනවා. කරුණු හතරක් මුලින් ඉගෙන ගන්නවා නේද? ඉගෙන ගන්නවා. එයා ඒ ආර්ශත්‍ය දන්න කෙනා බවට පත් වෙනවා. ඇත්තටම ආර්ශත්‍ය දන්න කෙනාගේ ස්වභාවය තමයි ඒ කලින් නොඇසූ කලින් දැනගෙන නොසිටු දේ දැනගත්තන් පස්සේ ඒක දකින්න තියුණු ආසාවක් යට ඉපදිනවා. තියුණු ආසාවක් ඒ ආර්ශත්‍ය හතර දකින්න තියුණු ආසාවක් ඉපදිනවා. ඒ ආර්ය සත්‍ය හතර දකින්න තියුණු ආසාවක් ඉපදුණු කෙනා කොහෙද බලන්නේ? තමා තුල බලනවා. ඇයි භාගතුන්සේ පෙන්වා දෙනවා? ඇවිත් බලන්න. ඇවිල්ලා බලන්න. Taman තුලින් බලන්න කියලා කියලා දෙනවා. එතකොට යා ඒ විදිහේ ධර්මයේ දන්න කෙනා තමාට යොමු වී බලනවා. එතකොට යා නිදාගෙන සිටින වෙලාව හැරුණු විට අන් හැම වෙලාවකදීම තමා තුළ මේ ධර්මයන් හතර විමසා බලනවා. මේ තමා දුක මේ තමා දුකේ හට ගැනීම මේ තමා දුකේ නැතිවීම මේ තමා දුක නැති කරන මඟ කියන ඒ ධර්මයන් හතර යම් දවසකදී තමා තුල දකිනවා අන්න එතකොට යා ධර්මයන් දන්න දකින්න කෙනා බවට පත් වෙනවා එතකොට යා තුල කලින් නොදුටු දේ කලින් නොඇසූ දේ ඇසූ කලින් නොදුටු දේ දුටු කෙනා බවට පත් වෙනවා දැන් එයා තුල පෙර නොතිබූ ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා. ආශ්චර්ය අద్භූත දේ දැකීමෙන් කලින් නොතිබූ ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා. ඒ කලින් නොතිබූ ප්‍රීති ප්‍රමෝදයේ කලින් තිබූ ප්‍රීතිය මොකද්ද? මේ ප්‍රිය රූප හීන දේ නිසා උපදින හීන ප්‍රීතිය කලින් තිබුණේ. සින්දුවක් අහලා ප්‍රමෝදයටපත් වීම කලින් තිබුණා. හීනයි ඒක. දැන් තියෙන්නේ ඒක නෙමෙයි. හීන උදේ නෙමෙයි. ශ්‍රේෂ්ඨ වූ ප්‍රීති ප්‍රමෝදය උපදිනවා. ඒ ශ්‍රේෂ්ඨ දෙයට පැහැදු නිසා ශ්‍රේෂ්ඨ දේ උපදිනවා කියන්නේ ඒකයි. ඒ ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව ඉන්න කෙනා තුළ නීවරණ බැහැර වෙලා සිත පිරිසිදු දෙයක් බවට පත් වෙනවා. පිරිසිදු සිතෙන් තමා තුළ ආර්ය සත්‍ය දකිද්දී ඒ පැහැදීම වෙනස් වෙන්නේ නැහැ. ඒකට කියනවා අචල ප්‍රසාදය කියලා. ඒ සිත පිරිසිදුයි. පිරිසිදු සිතෙන් ආර්ය සත්‍ය දකිද්දී ඒ ධර්මයේ බැස ගන්නවා. ආන්නයා සෝතාපන්නයි. මේ තමා දුක, මේ තමා දුකේ හට ගැනීම, මේ තමා දුක නැතිවීම, මේ තමා දුකේ නැතිවන මඟ කියලා දන්න දකින්න කෙනා බවට පත් වෙනවා. ඒ විදිහට ප්‍රතිපදා වඩන කෙනා යලි දුකට කැමති නෑ. ප්‍රතිපදාව යලි යලි වඩනවා. ඒ ආර්ය සත්‍ය හතරමයි එතකොට එයා දකින්නේ. වෙන දෙයක් දකින්නේ නෑ. ඒ ආර්ය සත්‍ය හතර පරිපූර්ණ වශයෙන් දකින්න පුළුවන් කලක් එනවා. එදාට යා සිළු දුකින් නිදහස්. එතකොට යාට කාල වේලාවක් තිබුණා. නේද? ඒ විදිහට තමයි අතීතයේ භාගතුන්සි වැඩ සිටි කල කුඹුරු කොටපු වත්ති පිටියේ වැඩ කරපු වෙලහෙන්දාම් කරපු රජයේ සේවය කරපු කම්කරුවෝ සාමාන්‍ය රසකරාය ව්‍යාපාරිකයෝ ආදී කොයි කවුරුත් සෝතාපන්න සකදාගාමී අනාගාමී ආදී මාර්ගඵල වලට පත් වෙන ওই ක්‍රමයටයි. ওই ක්‍රමයට තමයි උපාසක අය පවා කලුරී කරද්දී පිරිනවන් පෑවේ. ඒ නිසා අප අද මේ කතා කළ ධර්මය මේ සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය පිණිස මේ මොහොතේ පටන් ධර්මයේ තුල බැසගෙන ධර්ම අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස උපකාරක ධර්මයක් වේවා සාදු සාදු සාදු